නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි নমස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු තිස්ස මහරාම රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය ධම්මසේන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි තාරුණ්‍ය හිටක් සංවිධානයේ තරුණ දරුවනි හම්බන්තොට විශ්වවිද්‍යාලය ශිෂ්‍ය සංගමේ තරුණ දරුවනි සදාවත් පින්වත්නි ඔබට අහන්න ලැබුණද මේ 2600 බුද්ධ ජයන්ති කියලා කතාවක් රටේ පැතිරෙනවා අහන්න ලැබුණ නැද්ද ඈ අහන්න ලැබුණා මම මේ ගැන පොඩ්ඩක් කියන්න කල්පනා කරනවා. ලබන අවුරුද්දේ 2000 ක්‍රිස්තු වර්ෂ 2000 කීයද? 2011. 2011 හැමතැනම දැනට ප්‍රචාර වේගණ යනවා. 2600 සම්බුද්ධත්ව ජයන්තිය කියලා. මා ඒ ගැන පොඩි විස්තරයක් ඔබට කියන්නම්. ඒක අපිට හරිය වැදගත් නිසා. දැන් මේ අපේ බුද්ධ වර්ෂයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් නෙමෙයි. බුද්ධ වර්ෂයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ පරිණිරවාණයෙන්. බුද්ධ වර්ෂය කියනක විවාහරයට ආවේ අහම්බෙන්. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ කවදාවත් උපන් දින සාද පවත්ලා තියනවද? නැහැ. සම්බුද්ධත්ව ඇනිවර්සරිස් පවත්ලා තියෙනවද මං බුද්ධත්වයට පත් වෙලා දැන් මෙච්චරක් වුණා මෙච්චරක් වුණා මෙච්චර අවුරුදු කියලා? ඇයි හේතුව? කෙලෙස් නැති හිතක ස්වභාවය. උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ශ්‍රාවක පිරිස සිතාම ශ්‍රද්ධාවෙන් කිව්වා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 10ක් වුණා. උන්වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 20ක් වුණා. උන්වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 100ක් වුණා. දැන් බලන්න තියෙනවා බුද්ධ වර්ෂ විහාරයට ආවේ සංගායනාව එක්කයි. පළවෙනි ධර්ම සංගායනාව උනේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා මාස කීයෙන්ද? මාස 3න්. ඔන්න බුද්ධ වර්ෂේන විහාරයට. දෙවන ධර්ම සංගායනාව උනේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 100න්. තුන්වෙනි ධර්ම සංගායනාව උනේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 230කින් පස්සේ. මේ වගේ උන්වහන්සේ පිරිනිවන් පාලා මෙච්චර කල් වෙනවා මෙච්චර කල් වෙනවා කියලා තමයි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ උන්වහන්සේ බුද්ධ වර්ෂයේ විවාහයට ගත්තේ. මේ ලංකාවේ බුද්ධ වර්ෂයේ අවුරුදු 2000 ගාණක් විවාහර වුණා. සුද්ධෝ ඇවිල්ලා ඒක නැති කළා. සුද්ධෝ 1815 අපේ රට අල්ලලා බුද්ධ වර්ෂ විවාහරි නැති කළා අපිට පුරුදු කළා මොන විවාහරේද? ක්‍රිස්තු වර්ෂ විවාහරි. නමුත් තායිලන්ත වගේ රටවල් වල තාම බුද්ධ වර්ෂේ විවාහරේ තියෙනවා. බට ඊළඟට මුස්ලිම් ලෝකයේ රටවල් වල ඉස්ලාම් වර්ෂේ විවාහරේ තියෙනවා. අපිට බුද්ධ වර්ෂ විවාහරයට ගන්න බෑ ප්‍රායෝගිකව මොකද හේතුව අද ලෝකේ පුරා බලපවත්වන්නේ දැන් මේක ක්‍රිස්තු වර්ෂ කියලා අපි කිව්වට දැන් මේ ලෝකේ යන්නේ ඒක ආගමික මුනුවරකින් නෙවෙයි. ඒක මේ ලෝකේ මේ පරිපාලන වර්ෂයක් හැටියට තමයි යන්නේ. එතකොට දැන් බුද්ධ වර්ෂ 2500 එනකොට 2500 බුද්ධ ජයන්තිය කියලා ලංකාවේ යම්කිසි ප්‍රබෝධයක් ඇති වුණා. ඒ කාලේ අපි ඉපදිලා හිටියේ නෑ. නමුත් අපි අහලා තියෙනවා ප්‍රබෝධයක් ඇති වුණා කියලා. අපේ නායක හාමුදුරුව අපට දැන් දේශනා කොට වදාලා ඒකත් එක්ක තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනෙත් ආවේ. ඒ පරිවර්තන තේරෙන්නේ නැහැ කියන එක අවංක සීල දෙනා පිළිගන්න එක. ඊළඟට මේ බුද්ධ වර්ෂ 2550 මිට අවුරුදු කීපයකට කලින් ආවා හැමෝගෙම යම්කිසි ප්‍රබෝධයක් ඇති වුණා. ඊට පස්සේ 2551 52 53 මේ මේ අවුරුද්ද වෙසක් වලට ලබනවා 2554 බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. උන්වහන්සේ පිරිනිවන් පාලා 2554යි. 2011 වෙසක් දවසට උන්වහන්සේ පිරිනිවන් පාලා 2555යි. එතකොට උන්වහන්සේ පිරිනිවන් පාලා 2555යි. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු කීයක් වැඩ හිටියද? ඒ 2555ට 45 එකතු කරන්න. එතකොට කීයද? ආ එතකොට උන්වහන්සේ සම්බු පිරිනුවන් පාලා 2555යි සම්බුද්ධත්වයට පත් වෙලා 2600යි. ඒකට තමයි සම්බුද්ධත්ව ජයන්තිය කියලා කියන්නේ. ඒක මගේ සංකල්පයක් ඉන්දියාවේ ඇති වෙච්ච ඒ වෙලාවේ ලංකාවේ නායක හාමුදුරු ටිකක් එතන ඉඳලා ඊට පස්සේ ඒක අහගෙන ලංකාවට ඇවිල්ලා ඒක උන්වහන්සේලාගේ දෙයක් හැටියට කියන නමුත් මං හරි කැමතියි ඒකට. කාගේ කාගේ දෙයක් හැටියට හරි කමන්නේ හොඳ දෙයක් නේද නායකයන්. හොඳ දෙයක් යනවනම් ඉතින් ඒක හොඳයි. එතකොට මං එහෙම කිව්වේ ගොඩක් අය දන්නේ මොකද්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය සම්බුද්ධත්ව ජයන්තිය කියනවා දන්නේ. ඒ සංකල්පය මගේනේ. ඒකයි. ඉතින් මේ සම්බුද්ධත්ව ජයන්ති මමයි සීවලි හාමුදුරුවෝ බුද්ධ ගයාවේ කතා කර කර හිටියේ. මගෙන් නායක හාමුදුරුවෝගේ කිව්වා මොකද්ද ස්ථිරේ මේ සම්බුද්ධ ජයන්තිය කියන අපිට තේරෙන්නේ නැහැ කිව්වා. මං ඊට පස්සේ කිව්වා නායකයන්නේ දැන් 2011ට 2550යි සම්බුද්ධත්වයට පත් වෙලා 45ක් වැඩ හිටියා 550යි 45යි 2550 45 එකතු කළාම 2600යි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා දරුවනි පින්වත්නි අවුරුදු 2600ක් සම්පූර්ණ වෙනවා 600ක් ලබනවා ලබන අවුරුද්දේ විසක් පොයට එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය සමරන්න අපට මේ අයුරින් හරි කතාබස් කරන්න අපට ලැබෙන එක අපි ලද ලාභයක් උන්වහන්සේ ඉපදිච්ච පළාත, උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච ප්‍රදේශේ ඒ රටට වෙච්ච දේ මමයි නායකහඳුරේ කතා කර කර හිටියේ. නායකහඳුර ඉන්දියාවේ තමයි ඉගෙන ගත්තේ. බරණැස විශ්වවිද්‍යාලේ. ඉතින් නායකහඳුර හොඳට දන්නවා ඉන්දියාවේ තත්ත්වය ගැන. ඉතින් මට කිව්වේ ඥානানন্দ මේ ඉන්දියාවේ ධර්ම පිටිරිල්ල ලේසි වැඩක් නෙමෙයි. මම කිව්වා ඉතින් අමාරු වැඩේ ඉන්දියන් ගෝලියෝ 10 දෙනෙක් දැන් මහාන කරලා ඉන්නවා මං. ඉතින් ලේසි වැඩක් නෙමෙයි කියලා. එතකොට මම මේ කියන්න හැදුවේ දැන් 2600 බුද්ධ ජයන්තිය ලබන අවුරුද්ද එනවා. ඒ කියන්නේ 2011 නේ. පරිපාලන වර්ෂ 2011 බුද්ධ ජයන්තියන වෙසක් කළ. 2012 මක් වෙනවද? ඈ 2012 මොකද්ද වෙනවලුනේ? එතකොට පින්වත්නි අපි මේ කතා කරන දේවල් මේ ලෝකේ ගැන මොනවා කතා කරාට මට තේරෙන්නේ හැබැයි අපිට ඉවෙක්කින් වගේ ලෝකේ යම්කිසි ස්වභාවික ආපදාවල වර්ධනයක් නම් අපිට පේනවා. දැන් බලන්න අර භූකම්පන ඇති වුණා. අර හයිටි වල ඇති වුණා. ඊට පස්සේ චිලි වල ඇති වුණා. ඊට පස්සේ තුර්කිය ඇති වුණා. දෙකින් ඊට පස්සේ ඊට පස්සේ දැන් ලෝකෙම බයේ ඉන්නවා සුනාමි ආපදාවක් ගැන. ඊළඟට ග්‍රහ ලෝකයක් ඇවිල්ලා මේ ලෝකෙට හැප්පෙයි කියලා 2012 බයෙන් ඉන්නවා. ඊළඟට මේ මේ ලෝකේ මේ මේ ක්ෂීරපතේ ඒ කියන්නේ මේ සූර්යයා ඊළඟට සූර්යයා වටා භ්‍රමණය වෙන ග්‍රහ ලෝක මේක එක්තරා රටාවකට තමයි කැරකි කැරකි තියෙන්නේ. මේ රටාව විනාශ වෙනවා කියලා 2012 බයකින් ඉන්නවා. අපි මේ කතා කරන ඔක්කොම මම දැක්කම මේ බස් එක පිටිපස්සේ ගහලා තියෙනවා අපේ මේ ඔක්කොම සෙල්ලම් මෙලොවින් යනකල් කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි පින්වත් දරුවනි මෙලොවින් යනකල් තියෙන මේ සෙල්ලම් වලදී අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අර්ථය පසක් කරගන්න උපකාරී වෙන දේවල් ටිකක් මම මේ වෙලාවේ ඔබට කියා දෙන්න කල්පනා කළා. අපිට හරි වැදගත් සම්බුද්ධත්වය. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සෙක් සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ සම්පූර්ණ මුළු මහත් ලෝක ධාතුවම සුවපත් වෙන දෙයක්. මං හිතනවා මේ සම්බුද්ධත්වය කියන එක අපිට අර මේ අපේ රටේ මිනිස්සුන්ට මේ සංවේදී වෙන්න නැති නිසා අපිට මේක ඉස්සරහට ගෙනියන්න බෑ. සුද්ධංගේ දෙයක් නම් මෙලට සුද්ධ ලෝකෙටම මේක පතුරුවලා. මම ඔබට පොන්චි උදාහරණයක් කියන්නම්. මේ 2008 ඒ කියන්නේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ එංගලන්ත මිනිස්සෙක් රෑ නිදාගෙන ඉඳෙද්දී ඒ මිනිස්සයා මැරුණා. මැරිච්ච ගමන් එයාගේ මනෝකය යම දූතයෝ ඇවිල්ලා නිරේට අරන් ගියා. නිරේට අරන් ගියාට පස්සේ යමපල්ලෝ ඇවිල්ලා එයාට වද දෙද්දී වෙන අතක් කුඩින් ඇවිල්ලා එයාව නිරෙන් උස්සලා ගත්තා. අරන් කිව්වා උඹ ආපහු ඵලයන් ගිහලා කියාපන් මම ළඟද වෙනවා කියලා. දැන් මෙයා බැලුවා මේ එයාට පපි අමාරු හැදිච්ච පප හිරෙච්චලා ඔල්ලෝසු බලලා තියෙනවා. ඊට පස්සේ දැන් එයාට ආයේ මනුස්සලෝකේ 100 ආවා. ආවට පස්සේ බැලුවම එයා හිටපු කාලේ විනාඩි 23ක්. ඊට පස්සේ එයා අධ්‍යයනය කළා එයා ආගමේ කෙනෙක් අධ්‍යයනය කළා බයිබලේ. මොකද්ද මේ නිරේගෙන මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ නිරේගෙන තියෙනවා එයා කියනවා එයා ගියාට පස්සේ සම්පූර්ණ ලෝහ බිත්ති බිමටත් ලෝහ බිත්තිත් ලෝහ වහලෙත් ලෝහ. දැන් එයාට කියවන්න හම්බුණා නම් දේවදූත සූත්‍රයේ එයා බෞද්ධ වෙනවා. බෞද්ධයෝ නිදි. බෞද්ධයෝ දන්නේ ලෝකෙ කෙනෙක් එහෙම කතා කරනවා කියලාවත්. එතකොට එයා කියනවා මේක ඒක ඇතුලේ තියෙන රස්නිතරන් රස්නියක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඊට පස්සේ ආව ඇදගෙන ගිහිල්ලා තියෙන සත්තු ගැන කියනවා මහා විශාල සත්තු මිනිස්සු. මිනිස්සු වගේ නෙමෙයි අමුතු ඔලු තියෙන අමුතු ඇස් තියෙන විශාල සත්තු జాතියක්. ඇදගෙන ගිහිල්ලා හෙල්ලෙන් මගේ පපුවට ඇන්නා. කින මම මට වතුර තිබහක් හැදුනා. මම මේ වතුර බිද්දුවක් කිල්ලලා මම කෑ ගැහුවා. අනුකම්පාව ඉල්ලුවා. අනුකම්පා මාත්‍රයක් නැහැ. දැන් යා විස්තරي කරනවා. හැබැයි ඒ යා කියන සියලුම දේවල් දේවදූත සූත්‍රයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිරේ ගැන දේවදූත සූත්‍රය විස්තර කළා. ඊට පස්සේ කියනවා මහණෙනි මම මේ කවුරුවත් කාගෙන්වත් අහලා නෙමෙයි මේ කියන්නේ. මම මගේම ඇස් දෙකින් දිවසින් මම මේ දැකලා මේ කියන්නේ කියලා. ඉතින් ඒ එයාගේ විස්තරේ කම්පියුටරේ තියෙන්නේ අර වෙබ්සයිට් වල එතකොට ඒකට මිනිස්සු ගොඩක් කමෙන්ට්ස් ඒකට අදහස් දක්වනවා. එතකොට මේ එක බෞද්ධයෙකුට මේ පණවිඩ ගිහිල්ලා නැහැ. පල්ලි එක පාට යව ගත්තා. අරගෙන කිව්වා හරි. ඔබ ඔබට මේ පණවිඩේ දුන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දුන්නේ මේ මිනිස්සුන්ට ධර්ම වෙන්න කියන්නයි දේව දේව භක්ති වැඩි කරන්න කියලා දැන් එයාව අරගෙන ප්‍රචාරය යනවා. අපේ රටේ අම්මා කෙනෙක් නිරේ ගිහිල්ලා ඒ විස්තරයක් කියාගෙන මට ආවා. මම මේක එක්තරා මාත් ජායතනකට එක්කන් ගිහිල්ලා ඒ අම්මා මේව කළා ප්‍රචාරය කෙරෙව්වා. කාටවත් සංවේදී නැහැ බෞද්ධ බුද්ධි. අපිට කිසියම්ම ආකල්පයක් නැහැ බුදුදහම ප්‍රචාරය කිරීමේ. දැන් අර ඔක්කොම කරන්නේ පෝප් නෙමෙයි පාදිරිවරු නෙමෙයි සිස්ටර්ලා නෙමෙයි ගිහියෝ. ගිහි පිරිස සංවිධානය වෙලා සූද්ද ගෙන්නගෙන රැස්වීම් තීවිතේ මෙයාගේ එක්ස්පීරියන්ස් කියනවා. ඔයාගේ අත්දැකීම් කියනවා මට මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා ඒ නිසා ඔයගොල්ලෝ ඉක්මනට දෙවියන් අදහන්න පටන් ගන්න කියලා. ඒ මිනිස්සුගේ තියෙන ආගමික කැපවීම බලලා අපි ඉරිසියා කළ වැඩක් නැහැ. දැන් මං කිව්වේ සම්බුද්ධත්වයේ වගේ එකක් දැන් ළඟ ළඟ එනවා. අපිට කතා කරන්න හොඳ මාතෘකාවක්. නමුත් කාටද ඒක වැදිලා තියෙන්නේ? කවුද ඒකට සංවේදී? කාටද ඒක වැදගත් උනේ? මම දැක්ක බැනර් නම් ගහලා තියෙන සම්බුද්ධත්වයට පිළිවෙතෙන් පෙළ ගැහිම කියලා. ඒ කියන්නේ පිළිවෙත නැහැ. අඩු ගන්න පිළිවෙතවත් එන්න කියලා බැනර් වගේ ගහලා තියෙන මම දැක්කා. ඉතින් මේ නිසා මම අලුත් අදහසක් දැන් අපේ අසපු මාර්ගයෙන් මම කරගෙන යනවා සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශයේ පතුරුවම කියලා. අඩු ගානේ අපිවත් පන ගහලා එන්න මේ කවුරුවත් නැත්තම් මැරිලා ඔක්කොම මැරිලා නම්. යේ පමාර්ථා යථාමතා කියලා තියෙනවනේ ප්‍රමාදවන මලා වගේ කියලා. ඉතින් ඒ නිසා මේ සම්බුද්ධත්වය කියන්නේ මොකක්ද? මේ සම්බුද්ධත්වය නිසා ලෝකෙට ලැබෙන්නේ මොනවද? ඒ සම්බුද්ධත්වේ කරා ගියපු කෙනා කවුද? මෙයා මේ මේ වෙනකොට ලෝකේ කතා කරන්න ඕනේ මාතෘකාව. දැන් 2012 පට්ට ගහනවා. 2012 වෙන එකක් වුණානේ කියලා මගෙන් අහනවා මිනිස්සු දැන් 2012 මොකද මම කිව්වා දැන් මගෙන් අහන්න එපා ඒවා මම මුලින්ම ඒක කිව්වා 2008 ඊට පස්සේ ආන්න එපා දැන් හිතානිද්ද වෙනකොට මිනිස්සු පිස්සු වගේ ඕක කියවන්න ගනි පළක් නැහැ අපි කෑ ගැහුවට මේ නැති වෙන දේ නැති වෙනවා සංස්කාරයෙන් ගැටිනේ නේ දැන් බලන්න සංස්කාරයන්ගේ ස්වභාවය මොකද්ද හටගත්තාම නැති වෙලා යන එකනේ. සංස්කාර කියලා කියන්නේ කරුණු එකතු වෙලා ඇති වෙන දේ. දැන් අපි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේවා සංස්කාර. සංස්කාර ලක්ෂණය මොකද්ද? හට ගන්නවා, වෙනස් වෙමින් පවතිනවා, නැති වෙනවා. එදිරිතින් මේ ඇස කරන ආසීදිව කායටත් මේක අයිති ලෝකෙටත් අයිති. දැන් මට දවස මගෙන් ඇහුවා ඒක එක්කෙනෙක් මේ මේ ඔය 2012 ලෝක විනාශය ගැන මං කිව්වා අපිට නම් ඒක පුදුමෙන්න දෙයක් නැහැ. අපි ඔය ඩොඩ පුදුමෙම අහලා තියෙනවා කිව්වා. ඒ මොකද්ද මං කිව්වා සප්ත සූර්ය ගමන කියලා සූත්‍රයක් අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒක දේශනා කළා මහණෙනි මේ මහ පොළොව සුන්නත් දූලි වෙලා යන දවසක් වෙනවා. තිබිච්ච තැන හොයාගන්න බැරි. මේ මහා සාගරේ මේ ඇඟිල්ල පොවන්න බැරි තරම් ජලය නැති වෙන කාලයක් එනවා. මේ හිරු දෙකක් නෙමෙයි හිරු හතක් පායනවා. අපි මේ බණ අහපුව අපිට මේවා මහ ලොකු කජු නෙමෙයි කිව්වා. එතකොට අපිට වැදගත් වෙන්නේ ලෝක විනාශයේද සම්බුද්ධත්වයේද? එතකොට අපි ඒක අදවත් අපි ඒක මතක තියාගමු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින ලලාණ ධාතුන් වහන්සේ ඊළඟට තව කේස ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ උතුම් ස්තූප රාජයන් වහන්සේ ළඟ ඉඳලා අපි බෞද්ධ හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකව හැටියට අපිට වැදගත් වෙන්නේ අපේ ළමාකමක් නෙමෙයි අපේ තරුණකමක් නෙමෙයි අපේ මහලුකමක් නෙමෙයි සම්බුද්ධත්වය. ඒ මතයට අපි ආවොත් විතරක් අපිට යම්කිසි දෙයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපිට කරන්න පුළුවන් වෙයි මේ ලෝකයේ උදෙසා. ඒ කියන්නේ බලන්න දැන් අනාගතයේ මම කියන්නම් තව එකක්. දැන් ওই ලෝක විනාශ කරන වචන දෙකක් කියන්න වෙලා තියෙනවා මට. දැන් ලෝක විනාශය වෙනවා කියලා කිව්වට පස්සේ බටහිර මිනිස්සු බය වුණා. ඇයි දැන් දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වේ කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ? ඒතකොට දැන් මේක විනාශ වෙනවා කිව්වට පස්සේ ඒගොල්ලන්ට ලොකු බයක් ආවා. බයක් ඇවිල්ලා එක අම්මා කෙනෙක් NASA කියන ආයතනයට ටෙලිෆෝන් කළා. NASA කියන අර රොකට් යවන්නේ හන්දට ආන් ඒ ආයතනේ ඒ ආයතන ටෙලිෆෝන් කරලා කිව්වා මට හරි බයයි ලෝක විනාශයක් ඒගෙන එනවා. හැබැයි මං ලෝක විනාශي දකින්න ආස නැහැ. මගේ ළමයි දෙන්නට වහ දීලා මං මැරෙනවා. නාස ආයතනයේ කලබල වුණා. කලබල වෙලා නාස ආයතනයේ මොකද්ද මේ ask astrology කියලා පොඩි එයාගේ ඒගොල්ලන්ගේ වෙබ් එකේ පොඩි කොටසක් වෙන් කළා. අපි ඕන කෙනෙකුට පැය 24 මැරලා තියෙන එක ප්‍රශ්න අහන්න පුළුවන්. ඒගොල්ලෝ උත්තර දෙනවා. එතකොට මේ ඒ නාස ආයතනේ බය වුණා මේ ලෝක විනාශය ගැන මේ මිනිස්සු අතරට ලොකුවට ගියොත් මේක මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ කියලා. නාස ආයතනේ ඒගොල්ලෝ නිවේදනයක් කළා ඒ ආයතනෙන් ලෝක විනාශයක් වෙන්නේ නැහැ. ඒ කතාව බොරු කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒක මේ මේ මොකද්ද කියන්නේ මේ ඉන්ටර්නෙට් කාර්යයන්ගේ ප්‍රෝඩාවක් ඒ නිසා ඒකට අහු වෙන්න එපා මේ මිනිස්සු බය කරන්න මේ කියන්නේ කියලා. හැබැයි ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා. මිනිස්සු බය කරන දේවල් හරියට තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඉන්ටර්නෙට් එක තියෙන හොඳ නරක දෙකම එකතු වෙච්ච භයානක එකක්. එතකොට ඒ නිසා මේ එතකොට ඒගොල්ලෝ මේ විදිහට කතා කරනවා ලෝක විනාශයේ සම්බන්ධයෙන් මෙහෙම මේ මේ වෙබ්සයිට් දාලා ඒගොල්ලෝ ඒකට කතා කරනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා මිනිස්සු ප්‍රශ්න වලට ඉසිඳන් හොයාගෙන NASA වෙබ්සයිට් එකට යන්නේ නැහැ. ඇයි මිනිසුන්ට 2012 චිත්‍රපටි පේනවා, අරක පේනවා, මේක පේනවා. දැන් මේක ලබන අවුරුදු වෙනකොට වැඩි වෙනවා. වැඩි වෙනකොට මිනිසුන්ට ඇති වෙනවා ඔබ දන්නවා ඇති බටහිර තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ මිනිසුන්ට ඇති වෙන මානසික ආතතිය. ඒ ආතතිය වැඩි වුණාට පස්සේ ඒ මිනිස්සු මොනවා කරගනීද දන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ අපිට නැතුව නෙමෙයි. අපි කතා කරන්නේ නැති නිසා අපිට තියෙන ඊට වඩා සිය ගුණයකින් මේ ආතතිය. මේ කතා කරන්නේ නේ මිනිස්යන්ගේ පස්ස ගැන. ඒ නිසා මේ මිනිස්යන්ට ඒක එච්චර ලොකුට සංවේදී වෙන්නේ නැහැ. බටහිරට ඒක වෙද්දී මේ ලෝකයේට අන්තිමට බලන්න පින්වත්නි වෙන දේ ලබන අවුරුද්දේ අග වගේ වෙද්දී ලෝකේ ප්‍රශ්න වලට මිනිසුන්ට විසඳුන් නැතු යනවා. ඒ මිනිස්සුන්ට මොකද්ද කරන්න කියලා කතා කරගන්න බැරි තරමට මේ 2012 ප්‍රශ්නේ එනවා. කතා කර කර කතා කර කර මේක ලං වෙනකොට සංවේදී වෙනවා. හැබැයි මිනිසුන්ට ඒක ඇත්ත වගේ වේවි මේ භූකම්පන මේ අර පොළොව කම්පා වෙනවා වැඩි වුණොත් සුනාමි ආවොත් මේ ඊළඟට ජල ගැලීම් නියඟ මේවා ආවොත් අර විශ්වාසයට ඒක උදව් වෙන්නේ නැද්ද? උදව් වෙනවා. කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ලෝකෙ මිනිස්සු ලෝක විනාශ වෙන්නේ ලෝක විනාශේ වෙලා නොවේ වෙන්න පුළුවන්. ලෝක විනාශය ගැන කතන්දර අහලා වෙන්න පුළුවන්. හැබැයි එම වෙද්දී අපි මේ සම්බුද්ධත්වයේ ඉස්මතු කළා වැඩ පිළිවෙලක් තිබ්බොත් අපිට ලෝකෙටම පිට වෙන්න පුළුවන්. මට කරන්න බෑ පින්වත්නි තනියම නායකහඳුරු කිව්වා නායකන්ටත් පුදුමේ තියනවා කියලා මම කාල කලමනාකරණය කොහොමද කරන්නේ කියලා ඒක ඇත්ත නායකන්නේ මගේ ජීවිතේ මම කිසියම්මාක දැන් සමහර හාමුදුරුවරු සමහර ගීය විනෝද චාරිකා යනවා. මගේ ජීවිතේ කිසිම දෙයක් නැහැ. මම කරන්නේ ඉඩක් ලැබිච්ච ගමන් එක්ක ත්‍රිපිටකයක් පරිවර්තනය කරන එක්ක පොතක් ලියනවා එක්ක මේ මහානවිචාගේ ප්‍රශ්නයක් විසඳන්න යනවා එක්ක අසපුවකට යනවා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මගේ ජීවිතේ සාමාන්‍ය මිනිස්සුක තියෙන කිසිම දෙයක් නැහැ. ඒ කැපවීමෙන් තමයි මම මෙච්චර දෙයක් කළේ. තව තවත් මට කරගන්න බෑ දැන් මමත් වයසට යන නිසා. එතකොට මම කියන්නේ ඔබට මේ අදහස් ඇති කරගන්නයි මේ සම්බුද්ධත්වය කියන්නේ මේ සුළුපටු එකක් නෙවෙයි. මම මේක ඔබට තවත් තේරෙන්න කියන්නම්. දැන් අපි ගම්මු අපේ නායක හාමුදුරු ගම්මු. නායක හාමුදුරුවෝ නායක හාමුදුරුවෝගේ වචනෙට මේ ආයතන යටත් නැද්ද? යටත්නේ නේද නායකයන්? නායකානික වචනේ මේ ආයතනේ යට. ඇයි හේතුව? නායකාඳුරු තමයි මේ ආයතනේ අධිපතිභාවය දරන්නේ. අපේ ජනාධිපතිතුමාගේ වචනේට රට යටත්. යටත්ද නැද්ද? ඒ යටත්. එතකොට ඔබාමගේ වචනේට ඇමරිකාව යටත්. යටත් නැද්ද? යටත්. ඒතර මේ වගේ මේ ලෝකේ කතා කරන ඒ කියන්නේ යම් යම් අයගේ ඒ ඒ මට්ටමේ නායකත්වයට ඒ ලෝකය යටත් වෙනවා නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අධිපති භාවයේ අතර මාර්යා වැනි වෙන කෙනෙක් දකින්නේ නැහැ කියලා. එහෙනම් මාර්යාගේ අධිපති භාවයට ලෝකෙම යටත්. එතකොට මාර්යාගේ අධිපති භාවයට ලෝකයේම යටත් තියෙනකොට දැන් අපි ගත්තොත් මේ වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ වචනයට යටත් වෙලා තියෙනවා. නමුත් හිටපු ජනාධිපති තුමිය නියෝග දුන්නොත් ඒවා ක්‍රියාත්මක කරන්න කවුරුත් ලැස්තිද? නෑ නේද? ඒ මොකද හේතුව? යාගේ බලේ නෑ. මේ වගේ මේ ලෝකයේ පැවැත්මට බලපෑම් කරන ප්‍රධාන බලවේගයට කියන නම තමයි මායя. අපේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2599කට කලින් උන්වහන්සේ සත්‍ය හොයාගෙන යද්දී උන්වහන්සේට සිද්ධ වුණා දුෂ්කර ක්‍රියාවක් කරන්න. ශරීරයට දුක් දුන්නා. ශරීරයට දුක් දීලා උන්වහන්සේ හිටපු අවස්ථාවේදී මරණාසන්න වුණා. ඒ වෙලාවේ මේ ලෝකාධිපති මාරයා බෝසතාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා පින්වත් ශ්‍රමණයන් වහන්සේ ආචාරින්න ඔය උත්සාහය ඔබට ජීවත් වෙන්න තියෙන එකයි මරණයට තියෙන 999ක් අපිට තේරෙන්නේ නැහැ එතකොට කොයිතරම්ම මේ අවසාන මොහොතක උන්වහන්සේ සිටියාද කියන එක අපිට ඒ වචනෙන් තේරෙනවා නේ ඔබට ජීවත් වෙන්න තියෙන එකයි කිව්වා මරණයට 999 99ක් සුත්ත නිපාතේ ප්‍රධාන සූත්‍රය මේක තියෙනවා. ඉතින් කිව්ව දේශනා උන්වහන්සේ කියනවා මේ කිසි කෙනෙකුට ලෝකේ මොනතරම් විනය කළත් මේකෙන් ඈතර වෙන්න බෑ. ඒ නිසා මේකෙන් ඈතර වෙන සෙල්ලම නවත්තන්න කිව්වා. එතකොට මහබෝසතාණන් වහන්සේ උත්තර දුන්න මාරය බලන්න අන්න අර ගඟ දිහා නිරංජනා ගඳ පෙන්නවා. පෙන්ලා කිව්වා මේ මගේ ශරීරයේ පිසදාගෙන ඉන සුළඟටත් මගේ ශරීරයේ මගේ තියෙන වීරිය කොයිතරම්ද කියන්නේ මේ ශරීරයේ පිසදාගෙන ඉන සුළඟට පුළුවන් අර ගඟ වීලවන්න. ඒ නිසා මම මේ උත්සාහය අතාරින්නේ මම උත්සාහ කළා මැරෙනවා. මට කෙලෙස් සහිතව ජීවත් වෙන්න ඕනේ නැහැ කිව්වා. ඊට පස්සේ මාර්යා කියනවා නෑ මේකට මහන්සි වෙන්න එපා පින් කරගෙන යන්න කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ උත්තර දුන්නා නෑ මට මගේ පිරිණේ කටයුතු දැන් මගේ හරි කිව්වා. ඒ නිසා පින් වලින් වැඩ තියන අයට කියන්න මම විමුක්තියම හොයනවා කිව්වා. ඒ පාරමී පුරාගෙන ආපු උත්තරමයාගේ වචන. ඊට පස්සේ කොහොම හරි ඒ කාරණේදී උන්වහන්සේට පුළුවන් වුණා අර ලෝකාධිපති দমনය කරන්න. උන්වහන්සේගේ පිම්බලයේ කොවිතරම්ද කියන්නේ දෙවිවරු ඔක්කොම මේ දසදහසක් සංකල ලෝකේ දෙවිවරු බලන් හිටියා. මේ මේ උත්තරමයට මේ මොකද්ද මේ වෙන්නේ කියලා. සමහර දෙවිවරු ඒ වෙනකට දන්නේ නැහැ මේ රහත් කියන්නේ කවුද? සම්බුද්ධත්ව කියන්නේ කවුද? දෙවිවරු දන්නේත් නැහැ. ඒතර උන්වහන්සේ වැටිලා හිටියා වැල්ලේ සිහි නැතුව. වැල්ලේ සීනතු වැටලෙන්දී දෙවිවරු කතා වුණා මේ සම්බුද්ධත්වයට පත්වෙච්ච කෙනාගේ හැටි වෙන්නේ නැති. ඒ කියන්නේ එච්චරවත් ලෝකේ දන්නේ නැහැ සම්බුද්ධත්වයට පත්වෙච්ච කෙනාගේ හැටි වෙන්නේ නැති මේ මේ බුද්ධත්වයට පත්වලා ඉන්නේ කියලා. සමහරු කිව්වා නෑ නෑ බුද්ධත්වයට පත්වලා නෙමෙයි මේ සීනතු ඉන්නේ කිව්වා. ඉතින් උන්වහන්සේටම තේරුණා මේ වැඩේ තවදුරටත් කළා හරියන්නේ නෑ. අන්න උන්වහන්සේ තනියම හොයන්න පටන් ගත්තා. අත්ති කිලමතින අත්ති කිලමතාන යෝගය අතහැරලා තනියම හොයන්න පටන් ගත්ත මොකද්ද මම මේ ජීවිත ආબોධය සඳහා කළ යුතු දේ? උන්වහන්සේ ටික ටික උන්වහන්සේට ටික ටික ආબોධ වුණා මේ සඳහා කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. කාගෙන්වත් අහලා නෙමෙයි. ඊට පස්සේ උන්වහන්සේ ටික ටික ඒ ආර්ය ස්ථාංගික මාර්ගයට ඕන ආකාරයට ශරීරයට ආහාර පාන අරගෙන ශරීරයේ යම් කිසි ප්‍රමාණයකට ශරීරයේ ශක්තිමත් කරගෙන උන්වහන්සේ මීට අවුරුදු 2599 කට කලින් නිරංජනා ගංගාසබඩ හවස් වරුවේ මේ වගේ වෙලාවක උන්වහන්සේ වාඩි වෙන්න සුදුසු තැනක් හොයාගෙන ගියා. එතකොට එතන තිබුණා සුවිශාල වෘක්ෂයක්. මොකද්ද? බෝධි වෘක්ෂය. ඊට පස්සේ උන්වහන්සේ වාඩි වුණාට පස්සේ ලස්සනට පේනවා මේ නේරංජනා නදිය ගලාගෙන යනවා. උන්වහන්සේ වාඩි වුණාට පස්සේ මොකද නැගෙනහිර පැත්තට තමයි නිරන්තර ගඟ ගලන්නේ. නැගෙනහිර පැත්තේ උන්වහන්සේ බලාගෙන වාඩි වුණේ ලස්සන ගඟ පේනවා. අපි උනත් ගඟක් අයිනට ගියාට පස්සේ ගඟට පිටුපාල වාඩි වෙන්නේ නැහැ නේ. ගඟ පැත්ත බලාගෙන වාඩි වෙන්නේ. ඉතින් මේ වගේ ගඟපැත්ත බලාගත්තාම දිශාව වැටුනේ කොහෙටද? නැගෙනහිරට. උන්වහන්සේ දෙපට සිවුර අර සොච්චි බවුනා දීපු කුසතන අතුරුලා ඒ මත දෙපර සිවුර ඇතුරුවා. අතුරුලා උන්වහන්සේ මේ වගේ වෙලාවක වාඩි වුණා. වාඩි වුණා එරෙමිනිය ගොතාගෙන අපි වගේ නෙමෙයි. ඒකට කියන්නේ මොකද්ද මොන ආසනේද? පద్මාසනේ. යටිපතුල් දෙක උඩට එන්නේ පద్මාසනෙන් උන්වහන්සේ වාඩි වුණා. වාඩි වෙලා භාවනා කරගෙන භාවනාව පටන් ගත්ත ආනාපාන සතියෙන් කරගෙන යන්න හම්බුන්නේ නැහැ. මොකද වුනේ? සේනා සහිත මාර්යාව අන්න ලෝකාධිපති. සේනා සහිත මාර්යාව ඇවිල්ලා කිව්වා "ඒ සිද්ධාර්ථ ඔතනින් නැගිටින්න." එතකොට අපමහා බෝසතාණන් වහන්සේ පිළිතුරු දුන්නා නෑ මම නැගිටින්නේ නෑ කිව්වා. එතකොට මාර්යක නෑ ඔතන ආйти මට කිව්වා. මොකද මාර්යා දැනගත්තා මේ වාඩි උනේ හරි තැන. හරි තැන වාඩි වුණා. මාර්යා දැනගත්තා මේක නම් මෙයා දැන් මේ වාඩි වෙච්ච එකේ මෙයා මේ தത്വෙට පත් වෙනවමයි. නැගිටින්න කිව්වා ඔතනින්. මාර්යක මටයි ආйти. එතකොට බෝසතාණන් වහන්සේ ඇහුවා ඔහෙට මේකයි තියෙන්නේ ඔහෙට සාකිකෝ කියලා. එතකොට මාර සේනාව දස බිම්බරක් මාර සේනාව සම්පූර්ණ මේ අසුර සංහතියම මෙයාගේ පැත්තේ. එතකොට දස බිම්බර මාර සේනාව එක හඬින් කෑ ගැහුවා අපි සාක්ෂි කියලා. ඊට පස්සේ මහ බෝසතාණන් වහන්සේ පිළිතුරු දුන්නා නෑ මේක මට යයිති කිව්වා. මේ වාඩි වෙච්ච ආසනේ. එතකොට මාරේ සාක්‍ය මොකද්ද? එතකොට මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ දකුණු අත මහ පොළොවට මහ දකුණු ඇඟිල්ල ස්පර්ශ කළා කියනවා ඒයි ධර්ති මාතා කියන්න මා මේ සම්බුද්ධත්වයේ පතාගෙන මා මේ විමුක්තිය පතාගෙන මම කොයිතරම් කල්ප ගාණක් මම දන් දුන්නද මම සිල් රැක්කද මම අවිනිෂ්ක්‍රමණය කළාද? මං ජීවිත පරිත්‍යාග කළාද? කියන්න කිව්වා. මහා පොළොව ගිගුම් දෙන්න පටන් ගත්තා. මහා පොළොව ගිගුම් දෙන්න පටන් ගත්තා. එතකොට මාර්යා හිටියේ මේ අජකුගේ පිට වාඩි වෙලා හිටියේ. ගිරිමේ කලා කියන ඇතාගේ පිටේ. මාර්යා පොළොවේ හෙලිච්ච පාර මාර්යා වැටුණා ඇතාගේ පිටේ. මාර සේනාව පසුබසිද්දී මහා බෝසතාණන් වහන්සේ දැස පියාගෙන ආනාපාන සතිය වඩන්න පටන් ගත්තා. ලෝකේ වෙන කිසි කෙනෙකුට මේ මාර බලේ මැඩලන්න ලේසි කෙනෙකුට බෑ. අද තියෙන සම්පූර්ණ මාර බලේ. එතකොට දැස පියාගෙන ආනාපාන සතිය පටන් ගත්තා. සුළු වේලාවකින් උන්වහන්සේට පුළුවන් වුණා පළවෙනි ධානයේට සිතපත් කරගන්න. ආයමත් දැස පියාගෙන භාවනාව දිගටම කරගෙන ගියා. ඊළඟට උන්වහන්සේට පුළුවන් වුණා දෙවෙනි ධානයේට සිතපත් කරගන්න. ආයමත් භාවනාව ප්‍රගුණ කරගෙන ගියා. එතකොට උන්වහන්සේට පුළුවන් වුණා තුන්වෙනි ධානයේට සිතපත් කරගන්න. ආයමත් භාවනාව ප්‍රගුණ කරගෙන ගියා. උන්වහන්සේගේ සිත සතරවෙනි ධානයේට දියුණු වුණා. සතරන ධානයේ ධර්මයේ හරි ලස්සනට විස්තර කරනවා. සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම මේ මනසට සංවේදී වෙන ප්‍රධාන දෙයක් තමයි සැප දුක. කායික වශයෙන්ුත් අපිට සැප සංවේදී වෙනවා. මානසිකව සංවේදී වෙනවා. කායිකව දුක සංවේදී වෙනවා. මානසික දුක සංගිත මේක එක්තරා සමාධි තලයක නැතු යනවා. ඒක තමයි හතරවෙනි ධානයේදී සැප දුක ප්‍රහාණය වෙනවා කියන්නේ. සුඛස්සච පහන දුක්ඛස්සච පහන කායික සැප කායික දුක දෙකම දැනෙන්නේ නැහැ. සෝමනස්ස දෝමනස්සාන අත්ංගම මානසික සැප මානසික දුක දැනෙන්නේ නැහැ. උපේක්ඛා සති පාරිසුද්ධිය එතකොට සැප දුක දෙකට සංවේදී වෙන්නේ නැති තැන උපේක්ෂාව ඉතුරු වෙනවා. ඒ උපේක්ෂාව තුල පිරිසිදු සීය වර්ධනය වෙච්ච හතරවෙනි ධ්‍යානයේ උන්වහන්සේ පුරුදු කළා. මේ පිරිසිදු සීය වර්ධනය වෙච්ච හතරවෙනි ධ්‍යානයේ තුල උන්වහන්සේ ඉන්නකොට මොකද වෙන්නේ? උන්වහන්සේ හතරවෙනි ධ්‍යානයේ තුල පිරිසිදු සීය වර්ධනය වෙච්ච හතරවෙනි ධානයේ තුල මොකද වෙන්නේ? උන්වහන්සේට පුළුවන් වෙන ඒ උන දේශනාවේ සඳහන් වෙනවා මේ හිත ගැන මේ මේ හතරවෙනි ධාන මට්ටමට එනකොට පංච නීවරණයන් සම්පූර්ණයෙන් බැහැර වෙලා ඉවරයි. පංච නීවරණ කියලා කියන්නේ කාම ආරමුණු වල හිත හැසිරෙනවා. කාමච්ඡන්ද තරහ ගැටෙන්නේ නැතුව අරමුණු වල හිත බලපවත්වනවා. ව්‍යාපාද, නිදිමත, කායික වේස, මානසික වේස ඇති වෙනවා. ඒක නැති වෙනවා. එතකොට ඒ කියන්නේ තීනමින්ද ඒව බලපවත්වනවා. සැකේ එනවා මේක හරිද වැරදිද මං කරන වැඩේ කියලා. මේ සියල්ල හිත බැහැර වෙලා තමයි මේ සමාධිය වැඩෙන්නේ. එතකොට මොකද වෙන්නේ මේ හිත පිරිසිදු වෙනවා. ඒකේ සඳහන් වෙන උන්වහන්සේ හරි ලස්සන වචන පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පාවිච්චි කරනවා මේ සමාධි මට්ටමේදී හතරන ධානයේදී ඒකෙදී ඇතිවෙන මේ தත්ත්වේ කර්මන්නේ වෙනවා කියලා. හිත කර්මන්නේ වෙනවා. දැන් දැන් යකඩයක් වක්‍ර වූ යකඩයක් කෙලින් කරන්න නම් අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? යකඩේ රත් කරනවනේ. යකඩේ රත් කරාම රත් වෙලා රත් වෙලා රත් වෙලා යකඩේ රතු පාට වුණාම ඒ යකඩේ ඒ කෙලින් කරන ක්‍රියාවට සුදුසුයි. ඔන්න යකඩේ කර්මන්නේ. ඊරෝසි තැළුවාම යකඩේ තැලෙනවා. එතකොට පින්වත්නි මේ හිතත් මේ වගේ. හිත කර්මන්නේ ක්‍රියාවට සුදුසු වුණා. එතකොට දැන් බලන්න හිතලා හිතේ ද්වේෂයක් තියෙන වෙලාවට වැදගත් කාරණයකට හිත යොදන්න පුළුවන්ද? බෑ සුදුසු නෑ. නිදිමත ආපු වෙලාවට හිත කාරණා ගෙදන්න පුළුවන්ද? බෑ, කර්මන්නේ නැහැ. ඉතින් මේ වගේ අර හිත පිරිසිදු වෙලා සුද්ධ වෙලා ඒ විතරක් නෙමෙයි හතරන ධානයේදී දැන් සාමාන්‍ය වෙලාවක අපි පොතක් බල බල ඉන්න වෙලාවක හයියෙන් විදිල්ලක් හිටුවොත්, ගෙරෙව්වොත්, අකුණක් ගැහුවොත් මොකද වෙන්නේ? අපි බය වෙනවා, ගැස්සෙනවා, අකුණක් ගහන්න ඕනේ නැහැ. හුලඟට හයියෙන් දොරක් වැදුනොත් ඒත් ගැස්සෙනවනේ නේ. එතකොට ළඟ මේ කන ළඟ අකුණක් ගැව්වත් සිත ගැස්සෙන්නේ හතරවෙනි ධානය. ඉතින් මේ වගේ මට්ටමක උන්වහන්සේ සමාධිය පුරුදු කළා ඊට පස්සේ උන්වහන්සේගේ උන්වහන්සේගේ කර්මන්නේ වූ සිත උන්වහන්සේ ආපස්සට තමන්ගේ ජීවිතේ තමන් කොහොම වගේ මොන වගේ ගමනක් දාව කියලා ආපස්සට බලන්න යොමු කළා. දැන් කර්මන්නේ වෙච්ච හිත යොමු කරන්න පුළුවන්. දැන් අපේ ජීවිතේ කර්මන්නේ නැති නිසා හිත මේ ආපස්සට යොමු කරන්න බෑ. උන්වහන්සේගේ හිත උන්වහන්සේ ආපස්සට යොමු කළා. යොමු කළාට පස්සේ උන්වහන්සේට පේන්න ගත්තා කල්ප ගණන් මේ ලෝකේ ඇති වෙන කාල තියෙනවා. ඒ කාලයට කියනවා සංවට්ට කල්ප කියලා. මේ ලෝකේ නැති වෙන කාලේනවා. ඒ කාලයට කියනවා විවට්ට කල්ප කියලා. මේ වගේ මේ ලෝකේ ඇති වෙන කාල නැති වෙන කාල ලක්ෂ කෝටි ගණන් ආත්මවල උන්වහන්සේ පැමිණි ගමන උන්වහන්සේට දැක ගන්න පුළුවන් වුණා. උන්වහන්සේට උන්වහන්සේ පැමිණි ගමන දැක ගන්න පුළුවන් වුණා. ඒක සාමාන්‍ය හිතකට ඔරොත්තු දෙන්නේ නැහැ. අර කර්මන්නේ වූ හිතට ඒක ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ ආපස්සට දැක්කා මේ සංසාර ගමනේ කෙලවරක් නෑ කියලා. ඒක උන්වහන්සේ ලැබූ පළවෙනි විද්‍යාව අවබෝධය. සම්බුද්ධත්වයේ පළවෙනි කොටස. මොකද්ද ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මේ වගේ මේ තමන් වහන්සේගේ ගමන වගේ මේ ලෝකේ අනිශ්චිතත්වය වෙනද කියලා. ඊට පස්සේ උන්වහන්සේ බලද්දී උන්වහන්සේට පෙවුනා තමන් විතරක් නෙමෙයි මේ ලෝකෙ සියලුම සත්ත්ව දෙවියෝ බ්‍රහ්මයෝ මිනිස්සු සත්තු මේ හැමෝටම තියෙන එකම විදිහේ කර්මානුරූපව මැරෙනවා කොහොමද මැරෙන්නේ කර්මානුරූපව මැරෙනවා කර්මානුරූපව උපදිනවා එහෙනම් අපි සියලු දෙනා මීට කලින් ජීවිතයක කර්මානුරූපව මලක් ඊට පස්සේ අපි හැමෝම කර්මානුරූපව ඉපදුනා එහෙනම් අපි ආයමත් කර්මානුරූපව මැරිලා යාවි. ආයමත් කර්මානුරූපව උපදීවි. මේ විදිහට මේ කර්මානුරූපව සත්‍යයන් චුත වෙන ආකාරයත් කර්මානුරූපව සත්‍යයන් උපදින ආකාරයත් උන්වහන්සේට මධ්‍යම යාමේ රාත්‍රිය අර බෝසවනේදී උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. උන්වහන්සේ දැක්කා උන්වහන්සේගේ චුතූපපාත ඥාණයෙන් සත්‍යයන් චුත වෙන උපදින හැටි දකිනා නොනින් උන්වහන්සේ දැක්ක පින්වත්නි මේ ලෝකේ පින් කරපු අය සුගතියේ උපදිලා පව් කරපු අය දුගතියේ ඉපදිලා සිල් රැකපු ඊර්ෂ්‍යා නොකරපු අය ලස්සන රූප ඇතු ඉපදිලා ඊර්ෂ්‍යා කරපු අය කැතවට ඉපදිලා ලෝභ අය දුගී වෙලා ඉපදිලා දීපු අය ධනවත් පවුලල ඉපදිලා ඊළඟට වෛර කරපු සත්ත්වඝාතන කරපු අය අඩු ආයුෂ ඇතුව ලෙඩ වෙලා ඉපදිලා සත්ත්වඝාතනෙන් වැළකීලා අනුන්ට උදව් කරපු අය දිගාසිරි ඇත් ජීවිත හදාගෙන උන්වහන්සේ මේ ඔක්කොම දැක්කා. මේ ලෝක සත්‍ය කර්මය දායාද කරගෙන කර්මයේ උත්පත්ති ස්ථානය කරගෙන කර්මයේ ඥාතියා කරගෙන කර්මයා හිතවතා කරගෙන කර්මයේ පිලිසරණ කරගෙන මේ සත්‍යය ඉපදෙන මැරෙන ගමනක ඉදී සිටින අයුරු. එතකොට මේ දැක්ම තමයි උන්වහන්සේ ලැබු දෙවනි ඥානය. දෙවනි සම්බුද්ධත්වයේ දෙවනි කොටස. ඒකට මොකද්ද කියන්නේ? චුතූපපාත ඥානය. ඊර්වස උන්වහන්සේ විමසන්න බැලුවා විමසලා බලන්න පටන් ගත්තා තමන් වහන්සේ ඒ වගේ ඉපදී ඉපදී මෙරි මෙරි යාවෙත් අනිත් ලෝකේ සියලුම සත්වයන් ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ මක් නිසාද මේකට හේතුව කුමක්ද කියලා. එහෙම බලාගෙන යද්දී උන්වහන්සේට ආවෝද උනා මේකට හේතුව තමයි මේ ඉපදෙන්න හේතුව කර්මයේ විපාක පිණිස කර්ම සකස් වීම භවය භවපච්චා ජාති භවය නිසා උපදිනවා ඊරවසේ උන්වහන්සේ බැලුවා ඇයි මේ භවයක් හටගන්නේ? උන්වහන්සේ දැක්ක භවය හටගන්නේ උපාදාන නිසා. උපාදාන නිසා. උපාදාන කියන හරි පුදුම එකක්. උපාදාන හටගන්නේ තණ්හාව නිසා. මම හොඳ උදාහරණයක් ඔබට කියන්නම්. එක උපාසිකාවක් එත් උපාසික මහතුරු ඔන්න එක ආයතනකට ගිහිල්ලා ගස් වර්ගයක් හිටෙව්වා. කොට්ටම් ගස් වර්ගයක් හිටෙව්වා. දැන් ඔන්න කොට්ටම් පැලැත් දෙකක් හිටෙව්වා. දැන් එයා මාසයක් ගානේ ඇවිල්ලා බලනවා අර කොට්ටම් පෙළේ තියෙනවද? ඊට පස්සේ මේ අපේ රෙස්ටෝරන්ට් වල තියෙන පාසකම්මලා අපේ පොඩි නමක් මේ කොට්ටම් පල්ල කපලා එදා ඉඳලා යාම්මලා ඉන්නේ නැහැ. අර ගහ අර පැලේ හිටෙව්වා උපාදාන කරගත්තා. එතකොට දැන් යනවා දහම් වැඩසටහනට. ගිහිල්ලා හොරෙන් බලාගෙන ඉන්න කොහේද? අර පැලේදියා, කොට්ටම් පැලේදියා. මම හිටවපු පැලේ තියනවාද? ඒක දවසක් යනකොට මම හිටවපු පැලේ කපලා. මං යන්නේ ආයි. දැන් බලන්න හරිද හොයපු විදිය මේකට තමයි මේ උපාදානි හැටි. ග්‍රහණය කරගත්තාම වෙන දේ. ග්‍රහණය වෙන්නේ හොඳ ග්‍රහණය වෙන්නේ මොකක් හරි පොඩි ළමයි වගේ. පොඩි ළමයිට තේරෙනවද මේ අල්ලන දේවල් හරි වැරද්ද? නෑනේ. එතකොට චූටි ළමයි ගෙදර ඉන්නවනම් අම්මලා තාත්තලා මේ කතුරු, පිහියා, බ්ලේඩ්, ඇන මේකක්වත් පේන්න තියන්නේ නෑ. ඇයි හේතුව? සමහර ළමයි ඉන්නවා පේන්නේ මොකද්ද? ඇල්ලුවා දාගත්තා කටේ. ඒ ලක්ෂණේ අපි මැරෙනකම්ම තියෙනවා. මොකද්ද තියෙන්නේ මොකද්ද තියෙන්නේ අහුණා ගිල්ලා. මේ නිසා මේ උපාදානයෙන් තමයි භවය හැදෙන්නේ. ඒතර උපාදානය හැදෙන්නේ ආසාවෙන්, තෘෂ්ණාවෙන්. ඒතර තෘෂ්ණාව හැදෙන්නේ විඳීමෙන්. විඳීම හැදෙන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය හැදෙන්නේ ආයතන හයෙන්. ආයතන හය හැදෙන්නේ නාම රූපෙන්. නාම රූප හැදෙන්නේ විඥාණයෙන්. විඥාන හැදෙන්නේ සංස්කාරයෙන්. සංස්කාරයට මුල අවිද්‍යාව. බුදුරජාන් වහන්සේට පින්වත්නි අවබෝධ වෙන්න ගත්ත පටිච්චසමුප්පාදේ. ඊර්වස් උන්වහන්සේ බැලුවා දැන් මේ උන්වහන්සේට මේ කොටස් කොටස් කෑලි කෑලි මේ ජීවිතේ සම්බන්ධයෙන් කෑලි ගලවලා දැක්කොත් ඊට පස්සේ ඉතුරු වෙන්නේ නැහැ ජීවිතේ නිදහස් වෙනවා. අපිට හැමතිස්සෙම වාහනයක් වගේ දැන් වාහනයක් ලස්සනට තහඩු පොලිස් කොල්ලලා තියෙනකොට අපි අහනවා ෂා මේක කීයක් වටිනවද? කෑලි ගලවලා තියෙනකට අපි ෂා මේක කීයක් වටිනවද කියලා අහනවද? නෑනේ අයියා අර සුන්දරත්වේ නෑ. ඉතින් මේ වගේ මේ ජීවිතේ අර අපි ඒකකයක් හැටියට බලන්න පුරුදු වෙච්ච එක වෙනස් වෙලා මේක හේතුඵල ධමයක්. හැටියට උන්වහන්සේට අවබෝධ වෙන්න පටන් ගත්තා. යථාභූත ඥානයි. ඊට පස්සේ උන්වහන්සේ දැක්කා මේ රටාව තමයි මේක වෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා සංස්කාරයෙන් විඥාන හට ගන්නවා විඥාණයෙන් නාම රූප හට ගන්නවා නාම රූපෙන් ආයතන හට ගන්නවා ආයතනයෙන් ස්පර්ශය හට ගන්නවා ස්පර්ශයෙන් විදීම හට ගන්නවා විදීමෙන් තණ්හාව හට ගන්නවා තණ්හාවෙන් උපාදානය හට ගන්නවා උපාදානයෙන් භවය හට ගන්නවා භවය නිසා උපදිනවා එතකොට උන්වහන්සේ බැලුවා එහෙනම් මේකේ මේකේ ඉන්න අවිද්‍යාවෙන්නේ. එහෙනම් අවිද්‍යාව නැති කළොත් මේ උපදින චක්‍රය එහෙමම බිඳිලා යනවා. නැති වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා. අභාවයට යනවා. එතකොට අවිද්‍යාව නැති කරන්න උන්වහන්සේ දේශනා කරනවා අවිජ්ජා අවිජ්ජාති උච්චති අවිද්‍යාව අවිද්‍යාව කියන කොමක්ද අවිද්‍යාව දුක්ඛේ අඥානං දුක ගැන අවබෝධයක් නැතිකම දුක්ඛ සමුදය අඥානං දුක හටගන්න හේතු වෙන දේ ගැන අවබෝධයක් නැතිකම දුක්ඛ නිරෝධය අඥානං මේ දුක නිරුද්ධ වෙන නිරුද්ධ වෙනවා ඒ Nirodhe අත්දකින්න පුළුවන් කියලා දන්නේ නැතිකම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන මේ දුක නිරුද්ධ වෙන තියෙන ප්‍රතිපදාව ආර්ය ශ්‍රාගික මාර්ගය කියලා උන්වහන්සේ මේ හැම දෙයක්ම හොයාගත්තා. උන්වහන්සේට තේරුණා මේකේ තියෙන්නේ සත්‍ය හතරක්. මොකක්ද මේ සත්‍ය හතර? දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග. උන්වහන්සේ දැක්ක මේක තමයි සත්‍ය. බුදුරජාණන් වහන්සේ නමක් තියෙනවා පින්වතුනි. ඒ නම තමයි සත්‍ය. සත්‍ය. ඒ කියන්නේ මේ ලෝකේ සත්‍ය. වෙන සත්‍යක් නැහැ. එතකොට මේ සත්‍ය නිකන් සත්‍යක් නෙමෙයි. හැමදෑම හැම කාලෙකම ලෝකේ තියෙන සත්‍යක්. හැබැයි ඒක කාලෙකදී වැහිලා යනවා. වැහිලා ගියාට ඒක තියෙන එකක්. එතකොට මේ සත්‍ය අවබෝධ වීම නිකලෙස් වෙනවා. ඒක නිකන් සත්‍යක් නෙමෙයි. ආර්ය සත්‍යක්. මෙන්න මේ ආර්ය සත්‍ය උන්වහන්සේට අවබෝධ වුණාර බෝසෙවනේ අවබෝධ වුණාම මොකද වුනේ? අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව පහළ වුණා. අවිද්‍යාවත්‍රි වාසයේ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වුණා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වුණා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වුණා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වුණා. ආයතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වුණා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වුණා. විඳීම නිරුද්ධ වීමෙන් සංහාව නිරුද්ධ වුණා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වුණා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වුණා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වුණා. උන්වහන්සේගේ මේ පටිසම්පාද චක්‍රයෙන් නිදහස් වෙච්ච ගමන් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒ කියන්නේ උන්වහන්සේගේ කාය ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙනවා හතරවෙනි ධානයේදී. දැන් අපි ගත්තොත් ලෝකේ කවුරු හරි හතරවෙනි ධානයේ දක්වා දිනුනකොට සිත දැන් ආස්වාස ප්‍රස්වාස සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? නැතු යනවා. හුස්ම නැතු යනවා. හුස්ම ගන්න හෙලන එක නැතු යනවා හතරවෙනි ධානයේදී. ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙනවා. නිරෝධ සමාපත්තියේදී ඔන්න හතරවෙනි ධානයේදී ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වුණාට පස්සේ මනස මෙහෙवला වැඩ කරන්න පුළුවන් හැකියාවට කියනවා විතක්ක ਵਿਚාර කියලා. ඒක මානසිකාරයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. නමුත් විතක්ක ਵਿਚාර නැතුවත් මානසිකාර කරන්න පුළුවන්. විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙනවා දෙවෙනි ධානයේදී. දෙවෙනි ධානයේ ඉඳලා බේස් දේශනාව සඳහන් වෙනවා ඊට පස්සේ ධානයත් විතක්ක ਵਿਚාර කියන්නේ පින්වත් දැන් අපි ගත්තොත් දැන් ඔබ කතා කරන භාෂාවේ වචනත් එක්කනේ ඔබ හිතන්නේ. එතකොට ඔබ කතා කරන භාෂාව ඉංග්‍රීසි නම් ඔබ ඉංග්‍රීසියෙන් හිතන්නේ. ඔබ කතා කරන භාෂාව සිංහල නම් සිංහලෙන් හිතන්නේ. දෙමළ නම් දෙමළෙන් හිතන්නේ. හින්දි නම් හින්දියෙන් හිතන්නේ. එහෙම හිතුවොත් තමයි අපිට තව භාෂාවක් කතා කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපි සුද්දකේක කතා කරන්න ගිහිල්ලා අපි සිංහල වාක්‍ය හදලා මේක ඉංග්‍රීසියට පරිවර්තන කර කර කතා කරන්න කිව්වොත් අපිට අමාරුයි. එහෙම කරන්න බෑ. ඒකෝට ඉංග්‍රීසියෙන් හිතන්න ඕනේ. හින්දියෙන් කතා කරනවා නම් අපි හින්දියෙන් හිතන්න ඕනේ. මේකට කියනවා විතක්ක ਵਿਚාර කියලා. ඒක නැතුව ගියොත් අපිට වචන පිට වෙන්නේ නැහැ. එතකොට මේ විතක්ක ਵਿਚාර දෙවෙනි ධානයේදී නැතු වෙනවා. එතකොට හතරවෙනි ධානයේදී ආස්වාස ප්‍රාස්වාස නැති වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ වැඩ කරන්නේ මානසිකාරය. මානසිකාරය කියන්නේ පින්වත්නි හරි සියුම් එකක්. මනස සිහිය, වීරිය, නුවණ පාවිච්චි කරලා එහාට මෙහාට හසුරවන්න පුළුවන්. ඒකට තමයි මානසිකාර්ය කියන්නේ. ඒක අවබෝධය කරා යොමු කරන්න පුළුවන්. එතකොට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ඒ මානසිකාර්ය ඒ විදිහට දිනු කර කර තමයි උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ආර්ය සත්‍ය අවබෝධය කරා ගියේ. ඊට පස්සේ මොකද වුනේ? මේ හඳුනා ගන්න විඳින ස්වභාවයක් තියෙනවා සිතහා බැඳිච්ච. ඒක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච ගමන් පින්වත්නි මේ ශරීරයේ ලේ ගමන සම්පූර්ණ නැතු යනවා. ආස්වාස ප්‍රස්වාස නැති යනවා. ඒකට කියනවා නිරෝධ සමාපatti උන්වහන්සේ සම්බුද්ධත්වයට මොකද්ද මේ පටිසමුපාදේ නිරෝධයට පත් වෙච්ච ගමන් උන්වහන්සේ කිත නිකලෙස් වුණා ආශ්‍රවයන්ගෙන් මිදුණා අරහත්ත්වයට පත් වෙච්ච ගමන් නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒතර දැන් බෝසෙ වෙන එක දවසක් ගත වුණා. උන්වහන්සේ ඉන්නවා මෙහෙම වේරියෙන් ඉන්නවා. අර බාහනා ඉරියව්වෙන් ඉන්නවා. මොකද ඔබට තව එකක් කියන්න ඕනේ මම. උන්වහන්සේලාට මාර්යා ආවා කිව්වනේ මං කලබල කරලා මේ උන්වහන්සේ නැගිට්ටවන්නේ. එවලේ උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා ඒ ආසනේ ඉඳලා මොකද්ද? මගේ ශරීරේ ලේ මස් වීලී ගියාට කමක් නැහැ. සම නහරයට ඉතුරුනාට කමක් නැහැ. මම මෙතනින් නැගිටින්නේ මේ අවබෝධය ලබන තුරු. ඒ අදිෂ්ඨානය ඒක ඩයමන්ඩ් වගේ. ඩයමන්ඩ් කියන්නේ බිඳින්න අමාරු එකක් නේ. ඒ නිසා ඒ අදිෂ්ඨානයෙන් වාඩි වීම නිසා කියනවා වජිරාසනය කියලා. වජිර කියලා කියන්නේ ඩයමන්ඩ් වලට. දියමන්ති. එතකොට දියමන්ති ආසනය කියන එකේ තේරුම අරකයි. දියමන්ති වලින් ආසනයක් හදලා තිබුණේ නැහැ. උන්වහන්සේගේ අදිෂ්ඨානය දියමන්ති වගේ. ලෝකේ තියෙන බිඳින්න බැරි ලෝහේ. එතකොට උන්වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙලා එක දවසක් ගත වුණා, දෙකක් ගත වුණා, තුනක් ගත වුණා, හතරක් ගත වුණා, පහක් ගත වුණා, හයක් ගත වුණා. හත්වෙනි දවසේ සතිය ඇවෑමෙන් උන්වහන්සේ සමාධියේ නැගී හිටියා. නැගී හිටිලා උන්වහන්සේගේ අවබෝධය පටිසෝම්පාදේ හටගන්න ආකාරයත් පටිසෝම්පාදේ නිරුද්ධ වෙන ආකාරයත් නුවණින් විමසනකට උන්වහන්සේගේ මුව මඩලින් උදානයක් පහළ වුණා. ඒ උදානේ තමයි උන්වහන්සේගේ උදාහරණේ තියෙනවා මේ සසරේ ඇවිද ඇවිද ගියා දුක්ඛා ජාති පුනක් පුනක් නැවත නැවත ඉපදීම දුකයි ගහකාරක ditthෝසි ගහකාරක ග්‍රහකාර ග්‍රහ කියලා කියන්නේ මේ ජීවිතේට ග්‍රහකාරක මේ මේ මේ මේ ජීවිතේ හදන කෙනා ditthෝසි මම ඔබ දැක්කා කවුද මේ ග්‍රහකාරකයා අවිද්‍යාව තණ්හාව පුන ගේහන්න කාහසි ආයමත් ඔබට මේ ගේ හදන්න බෑ සබ්බාතේ පාසුකා බග්ගා මේ ගේ හදන සියලු පරාල මම කඩලා දැම්මා ගහ කූටං විසංකිතං මේ පරාල එකට එකට හිප්පන ඒ කියන්නේ එකට එකට එකට එක සවි කරන මැද තියෙන කෑල්ල කැනි මඩල මම ඒක කුඩු කළා එතකොට උන්වහන්සේ දේශනා ගහ විසංකාරගතං චිත්තං චිත්ත සංස්කාර රහිත වුණා. තණ්හානම් කය මජ්ජගා තණ්හාව ක්ෂය වුණා. අන්නේ தත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. පින්වත්නි ඊට පස්සේ ලෝකේ මායя පෙරදුනා ජයගත්තේ කවුද? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට මාර්යා පෙරදුනාට පස්සේ අපගේ ශාස්ත්‍රණන් ජයගත් උන්වහන්සේ ඇස්සැරිය ඇල්ල උදාන වාක්‍ය ප්‍රකාශ කරව ගමන් ආයේ මාර්යා ආවා. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පානාසීක්වා සුගතයන් වහන්සේ පිරිනුවන් පානාසීක්වා ඇයි මාරෙන් ඔබ එහෙම කියන්නේ? දැන් භාග්‍යතුන් වහන්සේ යමක් සඳහා මහන්සි වුණාද දැන් ඒක සම්පූර්ණයි. දැන් ඉතින් හරිනේ කිව්වා. පෙළේ බුදුරජාන් වහන්සේ කියන වදාළ මාර්ගය මා දන්නවා නුඹ මේ කියන්නේ මා කෙරෙහි මේ මිනිස්යන් කෙරෙහි දෙවි මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් නොවේ. උඹට හිතානුකම්පී බවක් නුඹට නැහැ. නමුත් මාර්ය මා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස යම් තාක් ධර්ම දර වේද විනය දර වේද ධර්මාන ධර්ම ප්‍රතිපදාන් යුක්ත වේද සම්පූර්ණ මේ උපන්නා වූ වාදයන් ප්‍රතිබහාණය කළා ශාසනේ මතයේ ඉස්පතු කරන්න දක්ෂ වේද? එතෙක් මා පිරිනම් පාන්නේ නැහැ ඒ ඊට පස්සෙත් මාර්යා අවුරුදු 7ක් පියවරක් ගානේ දැන් කියන්නේ උන්වහන්සේගේ පස්සේ පන්නන්න අරන් තියෙන්නේ පළවෙනි අවුරුද්ද ඉඳලා මේ අබිනිෂ්ක්‍රමණය කළේ රාත්‍රී අබිනිෂ්ක්‍රමණය කරපු වෙලාව ඉඳලා තමයි පියවරක් පාසා පන්නලා තියෙන්නේ අබිනිෂ්කරණය කරපු වෙලාවෙ ඉඳලා පන්නගෙන ගිහින් තියෙන උන්වහන්සේ පියවර පාසා මම මේ මාර්ගයෙන් අයින් කරන්න ඕනේ කියලා. සම්බුද්ධත්වයටපත් වෙලා අවුරුද්දක් පස්සෙන් ගිහින් තියෙනවා. බැරිම තැන තමයි දැන් මේ මාර්යා කර කියාගෙන දැන් තු අසරණලා ඉන්නකොට තමයි දූලා තුන් දෙනා ඇවිල්ලා තණ්හා රති රගා කියලා ඒ සත් ඒ හැම දෙයක්ම ඇත්ත පින්වත්නි සිද්ධ වෙච්ච දේවල්. මේ කතන්දර හෝ මේ කාව්‍ය කාව්‍ය නෙමෙයි. මාර මාර දුවලා තුන් දෙනා ඇවිල්ලා නානා වේශගත්තා උන්වහන්සේගේ හිත මේ රාගයට නම්මන්න. ඊට පස්සේ තමයි මේ පෙරදිලා ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා මේ නුඹලා අනේ කෙල්ලනේ ගල් හපන්න හිතුවද කියලා අහනවා දත්වලින්. කාලු ගල් දත්වලින් හපන්න හිතුවද කියලා අහනවා නුඹලා. ඉතින් මේ නිසා මේ ඔක්කොම ඇත්ත සිද්ධියි. ඒ නිසා පින්වත්නි මේ සම්බුද්ධත්වය කියන්නේ අතිශයින්ම අසිරිමත් එකක්. ඒ නිසා දැන් මම මේ සම්බුද්ධත්වය ගැන කතා කළේ ඒක නැත්තම් 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරුම කියනවා ඕම් මොකද දන්නේ නැහැ. 2600 වෙන්න කොහොමද දන්නේ නැත්තම් සම්බුද්ධත්වය මොකද්ද කියලා දන්නේ නැත්තම්. ඉතින් හැමදාම කියන බණේ තමයි පංසිල් රකිමු කියන එක. ඕකම කී කී අපිට ඉන්න වෙන්නේ. ඒ නිසා පින්වත්නි සම්බුද්ධත්වයේ කියන එක දැනගන්න නම් බුද්ධ දේශනා කියවන්න ඕනේ. මේ බුද්ධ දේශනාවල හරීම විවිධ විචිත්‍ර ආශ්චර්ය අద్භූත ආකාරයෙන් මේ සම්බුද්ධත්වයේ මැවිලා තියෙනවා. බුද්ධ දේශනාවල මම මේකයි ඒ නිසයි මේ දේශනා හැරෙව්වේ pāli භාෂාව දන්නේ නැති සංස්කෘත දන්නේ නැති ඊළඟට සම්භාව්‍ය සාහිත්‍ය හදාරලා නැති මේ සාමාන්‍ය අහිංසක පොදු ජනයාගේ යහපත පිණිස ඒ නිසා මේ සූත්‍ර දේශනා ඒ බුද්ධ දේශනා ඊට පස්සේ උන්වහන්සේගේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඔබ දන්නවා පළවෙනි ධර්ම සංගායනාව නෑ සමාවෙන්න පළවෙනි ධර්ම සංගායනාවේ පළවෙනි ධර්ම දේශනාව උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාව දේශනා කළේ කාටද පස්වග පස්වග භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඊට කලින් උන්වහන්සේ ඒගොල්ලන්ට පැහැදිලි කළා මාණෙනි අමත බදිගතං. මාණෙනි මම අමෘතය සාක්ෂාත් කළා. අධිගතං කියන්නේ සාක්ෂාත් කළා අද්දුටුවා. අමෘතය කියන්නේ අමරණීයත්වය. නොමරන දහම අද්දුටුවා. මාණෙනි මම නොමරන දහම අද්දුටුවා කිව්වා. තමන් වහන්සේව උන්වහන්සේ උන්වහන්සේව හඳුනගත්තේ බොහෝ විට එක වචනයකින් තථාගත. උනාසික වෙන මහණෙනි තථාගතයන්ට ආවුසෝ කියලා ඇවැත්නි කියලා අමතන්න එපා. මොකද අරගොල්ලෝ සමාන සමාන භාෂාවෙන් ඇමතුවා. ඊට පස්සේ කොහොස් තථාගතයන්ට ඇවැත්නි කියලා අමතන්න එපා. තථාගත කියලා උන්වහන්සේට කියන්නේ සත්‍යයට පැමිණ කියන අර්ථයෙන්. තත කියලා කියන්නේ නොවෙනස් වන සත්‍ය කියන එක. සත්‍යයට පැමිණ කියන අර්ථයෙන් තථාගත කියන්නේ. දැන් අර සමහර ගාථාවල තියෙනවා සාමාන්‍යයෙන් පැමිණේ අම්මාකාන් අයාර ඊතෝ ගතෝ තථාගතෝ කියලා. එතන කියන්නේ ඒ අර්ථ නෙමෙයි. තථාගත කියලා උන්වහන්සේට පාවිච්චි කරන්නේ සත්‍ය කියන අර්ථයෙන් නෙමෙයි සත්‍යයට පැමිණ කියන අර්ථයෙන්. එතකොට උන්වහන්සේ හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ තමන්ව හඳුනාගත්තේ මොන නමින්ද? තථාගත කියන නමෙන්. ශ්‍රාවකයන් වහන්සේ ඇමති මොන නමින්ද? භගවා කියන නමින්. ශ්‍රාවකයන් වහන්සේ ඇමති මොන නමින්ද? භගවා කියන නමින් බන්ති භගවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මේ ලෝක ඉතිහාසයේ භගවා කියන වචනේ පළමුවෙන්ම කතා කරලා තියෙන්නේ අමතලා තියෙන්නේ බුදුරජාන් වහන්සේටයි. මම ඒක හොඳට අධ්‍යයනය කළා. පස්සේ කාලේ මහාභාරතයේ රාමායනේ පස්සේ පස්සේ මේ භගවන් භගවන් කියලා හැම දෙවියන්ටම භගවන් කියනවා. ඒ ඔක්කොම පස්සේ කාලේ කොපි කළා. එතකොට උන්වහන්සේට ශ්‍රාවකයෝ කියාපු ආදර වචනේ මොකද්ද? භගවා. භගවා. ඒකනේ අපි උනත් වන්දනාවේදී ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ. සමහරට ශ්‍රාවකෝ ඊට පස්සේ බුද්ධෝ භගවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් අපි අපිට තියෙන ඉහිලම ගෞරවයෙන් අපි පාවිච්චි කරනවා. කොහොමද පාවිච්චි කරන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට මේ උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉඳලා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ දක්වූ අනුකම්පාව, කරුණාව, දයාව, මෛත්‍රිය, ඉවසීම ආශ්චර්යයි. හරි පුදුමයි. ලෝකේ පුදුම සහගත දේවල් තියෙනවා නම් මම දකින්නේ පින්වත්නි පුදුම සහගත එකම දෙයයි බුදු කෙනෙක් පහළ වීම. පුදුම සහගත දෙයක් තියෙනවා නම් එකම දෙයයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. අපේ අවාසනාව අපිට මේක සංවේදී වෙන්නේ නැති එක. මං කියර අපාය ගිහිල්ලා විනාඩි 23ක් ඇවිල්ලා සංවේදී වෙච්ච සංවේදීවිල්ල. බටහිර මිනිසුන්ට හැමතැනම යාව අරගෙන දැන් රවුම යනවා. අපාය විස්තරය අහන්න. අපිට මේ නිරේ ගැන එයා පොඩ්ඩක් යට අහුවුනේ. අපිට නිරේ ගැන සම්පූර්ණ විස්තරය තියෙනවා දේවදූත සූත්‍රයේ. සම්පූර්ණ විස්තරය තියෙනවා ඊළඟට තවත් සූත්‍ර කීපයක. දිව්‍ය ලෝක ගැන සම්පූර්ණ විස්තරය තියෙනවා. අපේ බුද්ධ දේශනාවල. ලෝක විනාශය ගැන සම්පූර්ණ විස්තර තියෙනවා. අතීතයේ හිටපු බුදුවරයන් වහන්සේලා ගැන තියෙනවා. පසේ බුදුවරු ගැන තියෙනවා. චක්විති රජවරු ගැන තියෙනවා. ඊළඟට මේ പ്രേත ලෝකේ ගැන තියෙනවා. තිරිසන් අපාය ගැන සම්පූර්ණ විස්තර තියෙනවා. ඊළඟට මේ මනස වැඩ කරන හැටි හොඳට තියෙනවා. ඊළඟට මේ කර්මය ගැන අංග සම්පූර්ණ විස්තරයක් තියෙනවා. කර්ම විපාක ගැන පුදුම විස්තර තියෙනවා. ඊළඟට මේ මේ සත්‍ය උපදින ආකාරය ගැන පුදුම විස්තර තියෙනවා. මේක නිදාසන ආකාරය පුදුම විස්තර තියෙනවා. මේකට බාධා කරන මායාගේ වැඩපිළිවෙල ගැන හිතන්න බැරි විස්තර තියෙනවා. මේ ඔක්කොම සම්බුද්ධත්වයේ ඒ සියල්ලම සම්බුද්ධත්වයේ මේ නිසා පින්වත්නි ධර්මය කියලා අපට මේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදය උන්වහන්සේගෙන් ලැබිච්ච සම්පත්තිය අපි මේ ජීවිතේ අපිට මේ ජීවත් වෙන තියෙන සුළු කාලේ අපිට ලබා ගන්න පුළුවන් නම් දැන් අද මේ වැඩසටහන සංවිධානය කරපු තරුණ දරුවන්ට විශ්වවිද්‍යාල තරුණ ශිෂ්‍යයන්ට මොකද අපි මේ නායක ආදෘත් විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත කෙනෙක් මමත් විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත කෙනෙක් අනේ අපි දන්නවා විශ්වාලේ ඇති. ඒ නිසා නේද නාගා? අපිට ඒකේ කිසි වැදගත්කමක් නැහැ දැන්. ඒ නිසා ඕගොල්ලන්ට උනත් ඒකේ කිසි වටිනාකමක් නැති විශ්වවිද්‍යාලයේ අන්තිම අවුරුද්ද වෙනකොට. ඊට පස්සේ මේකෙන් පැනගන්නේ කොහොමද කියලා තමයි කල්පනාව තියෙන්නේ. පළවෙනි අවුරුද්දේ තියෙන ආඩම්බරකම මාස දෙකකින් ග්‍රැජුවේට් වෙනකොට නැතු වෙනවා. ඒ නිසා මේ මේ තරුණ දරුවන්ට කියන්නේ මේ තරුණකම කියන්නේ මත් වෙන එකක් නෙමෙයි. තරුණයෝ තමයි බුද්ධ කාලේ වැඩිපුර ධර්මයේ කර ආවේ. තරුණිය පිරිකේ තරුණයන් අමාරුයි දැන් මේ මාධ්‍ය විසින්. මාධ්‍ය තමයි මේ තරුණයන්ව බාල වචන වලට පටලෝලා මේ කාටවත් තේරෙන්නේ නැති වචන ගොඩක හිර කළා. නිකන් සෝබන වචන සෙට් එකක් දාලා මේ වචන සෙට් එකක තරුණයන්ව කතුරුන්චිලා හදලා කැරකෙවි මාධ්‍ය විසින්. මේකට දරුවනේ අහුවෙන්න එපා. තරුණකම මේ කිසි වැදගත්කමක් නෑ. මහලු වෙනවමයි. ඉතින් ඒ නිසා වැදගත් වෙන්නේ ප්‍රඥාවේ. මොකේද වැදගත්කම තියෙන්නේ? ප්‍රඥාවෙමයි. ඒ නිසා මේ තරුණකම මට නම් ඒව මොකක්වත් තේරෙන්නේ නෑ. ඇයි මේ වචන ගොඩකට නිකන් මේ සෝබන වචන අර්ථ ගන්න බැරි සෝබන සෝබන වචන ගොඩකට ඇයි මේ තරුණයන් අහුවෙන්නේ කියලා. පුහු වචන මේ තරුණ ලෝකේ තියෙන්නේ මාධ්‍ය විසින් මේ තරුණයන් අමාරු දාන්නේ. අහුවෙන්න එපා. කිසි වටිනාකමක් නැහැ. තරුණකමේ වටිනාකමක් නැහැ. ප්‍රඥාව නැත්තම්. මහලුකමේ වටිනාකමක් තියේද ප්‍රඥාව නැත්තම්? ළමාකමේ වටිනාකමකුත් නැහැ ප්‍රඥාව නැත්තම්. මම බැලුවා ඉස්සර සමහර අය කියනවා අනේ ළමා ලෝකේ හරි සුන්දරයි. හරි සුන්දරයි. මම බැලුවා මොකද්ද මේකේ සුන්දරේ? මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. ලොකු මිනිසුන්ට බයයි, කාරු වලට බයයි. පේන පේන දේවල් ඉල්ලනවා. මොකද්ද මේ සමයන් සුන්දරත්වය? කිසිම සුන්දරත්වයක් නැහැ. මම දකින්නේ එකම සුන්දරත්වය මිනිස්යාගේ ප්‍රඥාවමයි. ඒ නිසා දරුවනි මේ ලෝකයේ Taman තුල තියෙනවා නම් ඇත්ත දකින්න ආසාවක්. ඇත්ත හැදෑරීමේ කුසලතාවයක්. සත්‍ය ස්පර්ශ කිරීමේ බුද්ධියක්. අන්නේ ප්‍රඥාව තමයි අපිට ලැබෙන සුන්දරම දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රඥාව ගැන මාණෙනි කෙනෙකුට කොයිතරම් සම්පත් තිබුණත් කොයිතරම් බලය තිබුණත් කොයිතරම් ධනෙ තිබුණත් එයාට ප්‍රඥාව නැත්තම් එයා දිලිඳුයි. එයා දුප්පත්. මට මේ ධර්මයේ ගොඩාක් හොයන්න හිතුනේ ආසාව ඇති උනේ මම ඉගෙන ගන්න කාලේ මම ඇසුරු කළා එක්තරා විහාරස්ථානයක් ඉතනේ නායකාඳුර හරි උත්තම හාඳුර කෙනෙක් උතුම් ගුණවත් ගුණ සම්පත් තියෙන කෙනෙක් උන්වහන්සේ මහාචාර්යවරේ හැබැයි පස්සේ මම දැක්කා උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ ආසනීප වුණා මේ අංශ භාගය හැදුණා ළඩ වුණා ඊට පස්සේ උන්වහන්සේට ධර්මය හදාරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ එදස මං ඇස් දෙකෙන් දැක්කා උන්වහන්සේ කක්ක දාලා ගුලි කළා වළඳනවා. මට මේක දැකපු වෙලාවේ මම කාමරේට ගිහිල්ලා ගොඩාක් කල්පනා කළා අම්මා අපි ඉගෙන ගන්න දේ අපි මොන මොන මොනවටද ගෙනියන්නේ? මේකේ කෙලවර මොකද්ද? අපිටත් ඕක වෙයිද? අපේ ජීවිතේට මක් වෙයිද? මට හරි ෂොක් එකක් වැදුනා. මම කල්පනා කළා කාමරේට ගිහිල්ලා මම මේක දැක්කා මගේ ඇස් දෙකට මේ ගුලි කල්ල වළඳනවා මේ අසූචි. දැක්කක මම ගෝල්නාම ගිහලා ඉක්මනට පිහුදලා දැම්ම. නමුත් මම බැලුවා මේ අපි හොයන්නේ මොනවද? දැන් බලන්න අපේ උගත්කම, අපේ ධනෙ, අපේ බලේ, අපේ හැකියාව මේ ඔක්කොම රෝගේ ඉදිරියේ නැති වෙලා යනවනම් අසනීප ඉදිරියේ නැති වෙලා යනවනම් අපි හොයන්නේ මොකද්ද? අපි හොයන දේ අපිට පිට වෙයිද? අන්න ඒ සිද්ධි මාලාව තමයි මා මේ ධර්මයේ කරා මම පෙළඹෙන්න හේතු උනේ. ඊර්වසි මම විශ්වවිද්‍යාලය අවසන් වෙන වසරෙන් නිකන් හිටියේ නෑ. මම තුන්වෙනි අවුරුද්ද අවසන් වෙනකොටම මම විශ්වවිද්‍යාලය අතහැරියා. හාමුදුරුවෝ මට මගේ යාළු හාමුදුරුවෝ හරියට බැන්න මෝඩයා. පිස්සා. භාවනා කරන්න යනවා. අගල් ටිකක් උඩින් පලයන් බලන්න ඉන්නම් භාවනා කොල්ල. මට එහෙම පල් කළා. මං ගණන් ගත්තේ නෑ. මොකද මං ගලුවේ ඒක නෙමෙයි. මම කල්පනා කළේ සත්‍ය හොයාගන්න ඕනේ කියලා. මං ඉතින් හරියටම ආරණ්‍ය ගාන ගියා, සේනාසන ගාන ගියා, ගුරුවරු හම්බ වුණා. සමහරුක මේ කාලේ හිතන්නවත් බෑ මේ මාත්‍රක අතාරින්න කිව්වා. සමහරු මට පිස්සා කිව්වා. නමුත් ධර්මයේ ඊට පස්සේ මං හිතුවා එන මේ නැතුව ඇති කියලා මං ඊට පස්සේ තමයි හිමාලය ගියේ. ඒත් අමාරු වැටුණා. අන්තිමට කැරකි. හැබැයි මට කවුරු හරි කෙනෙක් පිට වුණා. දවසක් මට හිමාලය කවුරු කෙනෙක් මේ අඩනින්ද වගේ ඉඳිද්දි මට කිව්වා ඔයා ඔයා හොයන වැඩේ ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඔයා ලංකාවට යන්න සුදු ඇඳගත් කෙනෙක් ලංකාවට ගිහිල්ලා මේ ධර්මය ඉගෙන ගන්න ධර්මයේ තියෙනවා කිව්ව ආර්යස්ථාංගික මාර්ගය. දැන් බලන්න අපි කොච්චරක් ආර්යස්ථාංගික මාර්ගය අහලා තියෙනවා. ඔලුවට ගිහින් තිබුණේ නැහැ. කියවලත් තියෙනවා. ඔලුවට ගියේ නැහැ. බලන්න මේ ඔලුවට ධර්මය යවා ගන්න කොච්චර අමාරුද? හැබැයි මේ පණවිඩිය මට නැත්තම් මම ඊළඟ ජීවිතුන් අතරත් නැහැ. මොකද හේතුව මම හිමාලයේ මම ওই සිද්ධිය කියන 1000 1994 1994 මාර්තු මාසේ ওই සිද්ධිය වුණේ. මම ගියේ මම මම බැලුවා මම තව පොඩ්ඩක් උත්සාහ කළා. ඊට පස්සේ මම හිතුවා මම પાස්පෝර්ට් එක වීසි කළා. මම හිමාලය ඇතුළට යනවා කියලා. එහෙම ලෑස්ති වෙලා ඉන්නකොට තමයි මට මේ හීනකින් මේක පෙන්නුම් කළේ. ඊට පස්සේ මම සම්පූර්ණයෙන්ම ආයමත් හිමාලය අතහැරලා ලංකාවට ඇවිල්ලා සම්පූර්ණ මේ ධර්ම ඉගෙන ගන්න පටන් ගත්තා. ඉගෙන ගන්නකොට තමයි මට තේරුනේ මේ මහා නිදානයක් තියෙනවා. මහා ප්‍රඥා සම්පත්තියක් තියෙනවා. නමුත් අපි කවුරුත් ඒක දන්නේ නැහැ. ඊට පස්සේ තමයි මට හිතුණා මේක කියන්න ඕනේ කියලා. ඒ කියන්න හදන ඒකේ උත්සාහයකට තමයි මම මේ ගුණාව පටන් ගත්තේ. ඉතින් ඒක පටන් අරගෙන අවංකවම මේක මම කියාගෙන ගියා. මලුත්තාව ගලුත්තාව අර බුදු සාසනේ දේවදත්තල මහණුනා වගේ මගේ ළඟ දේවදත්තල මහණුනා. ඉතින් මේ ඔක්කොම වෙද්දි ගුටි බඩත් කකා මේ මම මේක කියාගෙන යනවා. මම දන්නවා මේ ලෝකේ මිනිස්සුෙකුට කියනවා නම් මිනිසයන්ට ආදරේ නම් මිනිසයන්ට කියන්න තියෙන්නේ බුදු කෙනෙකුගේ දෙයක්මයි. ඒ නිසා දරුවනේ මට ඕගොල්ලන්ට බොරු කියලා පළක් නැහැ. ඒ නිසා ආශා කරන දේවල් අතර සත්‍යයට ආශා කරන්න. හැබැයි මේ සත්‍ය තියෙන්නේ බුද්ධ දේශනාවල විතරයි. මම එහෙම කියන්න හේතුව මොකද? මම අනිත් සෑම ආගමක්ම ඉගෙනගත්තු කෙනෙක් නිසා. ලෝක යම්තාක් ආගම් ඇද්දී සෑම ආගමක් මම අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා ඔගොල්ලෝ අතිශයින්ම විස්මිත දුර්ලභ අද්භූත ආශ්චර්ය දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එනිසා මේ ධර්මයටම ප්‍රශංසා කරන, ධර්මයටම ගෞරව කරන, ධර්මයේම අගය කරන, ඒ සම්බුද්ධත්වයට වැඳුම් පිදුම් කරන බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේව හදවතින්ම සරණ ගිය සදහවත් දෙවි මිනිසුන් බිහි වේවා කියලා සාදු කියනවා.